වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අපි මේ දවස්වල කතා කරමින් ඉන්නේ අරහත්ත්වයට පත්වීම පිණිස කෙනෙක්. ඒ කියන්නේ මහත්මයා මේ මේ කියන විදිහට ඒ ගුණධර්ම දිනු කරාම ලැබෙන ඵලය අරහත්ත්වය. එතකොට එතනින් පහළ තියෙන මාර්ගඵල ලැබීම ගැන කවර කතාවද? එහෙමයි. සෝවාන් වීම ගැන කවර කතාවද? සකදාගාමී වීම ගැන කවර කතාවද? අනාගාමී වීම ගැන කවර කතාවද? මේ ಗುಣධර්ම පුරුදු කරන අය අරහත්ත්වයෙන් නවතින්නේ. සියලු දුක් නිදහස් කරලා නවතින්නේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව තමයි මේ මේ මේ දහම් පිළිසඳර මේ දවස්වල කතා වෙමින් පවතින්නේ. අපි තවත් ගොඩාක් කාරණා ඉගෙන ගන්න අවශ්‍ය නිසා අපි කෙලින්ම දහම් කාරණාවම කතා කරමු. අවසරයි ස්වාමීන් ඊළඟට තියෙනවා දැන් 87 වෙනි හතරවෙනි පොත් වහන්සේගේ 87 වෙනි පිටුව අපි අද කතා කරන්නේ නැව් කංකරුවා ගැන. ස්වාමිනී නාගසේනයන් වහන්සේ නැව් කංකරුවාගෙන් ගත යුතු එකංගේ කුමක්ද? එතකොට නැව් කංකරුවාගෙන් කියන එකත් මතකයි රජුරවන්ට ගත යුතු අංග ගානක් මතකයි. කොහොමද මතක තස්සේ? දැන් අපිට සාමාන්‍ය ඊයේ අහපු බණ අද මතක නැහැ. එහෙමයි. නේද? ගොඩාක් මේ මිලින්දා ප්‍රශ්නෙත් අපි නම් ඔක්කොම ඇහුවා. දැන් ගොඩක් අය ඉන්නවා. සැලකිය යුතු ප්‍රමාණයක් කියන එක දිගටම අහනවා. එහෙම ස්වාමී. එතකොට ඒකෙන්ම තෘප්තියට ඒකෙන්ම උද්දාමයට එන්න එපා. නැවත නැවත අහන්න. සමහර දේශනා තියෙනවා මම කියවලා කියවලා කියවලා ඒ දේශනාව ගැන හිතලා ධර්මාසනේ ඇවිල්ලා අසුන්ගෙන දේශනා කරනකොට සමහරවිට හරියටම මේ වචන යන්නේ දේශනා කරනකොට. එහෙමයි ස්වාමීනි. සමහර ඒවා තේරෙන්නේ නැතුව තියෙනවා. ඒකට ඒක මම 10 15 සතාව කියවලා තේරුම් ගන්න හදනවා තේරෙනවා අඩුයි. ඒක නමුත් එනම් පොතේ තියෙන විදිහටම මම කියනවා මේ වචන ටික ඒ විදිහටම විස්තර කරන්න නැතුව කියලා මෙතෙන්ට ඇවිල්ලා විස්තර කරන්ට කියවගෙන යනකොට තේරෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකට ඒකෙන් තේරෙනවා නැවත නැවත කියමේ නැවත නැවත මේ කීමෙන් නැවත නැවත ඇසීමෙන් මේ තමයි මේ මේ මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන්. අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ නැව්කම් කරුවාගෙන් ගත යුතු එකංගේ කුමක්ද? මහරජාණන් නැව්කම් කරුවා මෙසේ සිතයි. මම මේ නැවෙහි කංකරුවෙකුගේ කටයුතු කරමි. මම මේ නැව නිසා බත් වැටුප් ලබන්නේමි. එනිසා මා ප්‍රමාදව කටයුතු නොකළ යුත්තේය. අප්‍රමාදීව මේ නැව ඉසිලිය යුත්තේ. එහෙමයි. නැවකම් කරුවා කල්පනා කරනවා මං ජීවත් වෙන්නේ නැව නිසා. ඒ නිසා මම මේකට වැඩ කරන්න ඕන. මම මේකට මගේ මෙහෙවර කරන්න ඕන කියලා අයි මේකෙන් යැපෙන්නේ. එහෙමයි ස්වාමී. ආන්න නැවකම් කරුවා එහෙම හිතනවා කියලා. ආන් මේ වගේ පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් මා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් කය පිළිබඳව නුවණින් විමසද්දී හැම කල්හි নিরතුරු අප්‍රමාදීව සිහිය පිහිටන්නේය නුවණ පිහිටන්නේය සමාහිතව සිත එකඟවන්නේය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් උපායාස වලින් මම මිදෙන්නේමි මා විසින් අප්‍රමාදීව කටයුතු කළ යුත්තේය සිටිය යුත්තේය මහරජාන් නැවකම් කරුවාගේ මේ එක් අංගයේ ගත යුත්තේය ඒක මේ වගේ දැන් සිහිනුවණින් යුතුව කය ගැන විමසනකොට කයේ ඇත්ත ස්වභාවය නුවණින් විමසනකොට තේරෙනවා මේක මේ ඇත්ත නේනම් මේක මේ ස්ථිර සාරදයක් නෙවෙයිනේ කියලා. එහෙමයි සම්. දැන් ඇත්තටම සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරයේ බිත්තරයක් වගේනේ මේක චප්ප වෙලා ගියාට පස්සේ දැන් බෝම්බ සිද්ධි වලදී සවල් වලින්නේ මස් ඇද්දේ. සමහරවල් ගෙදර මිනි පෙට්ටිය දාලා ඒ මාස් ආස්සේ වෙන අයගේ මාස් කෑලි තියෙන කොයින් හොයන්නද? එහෙමයි ස්වාමීන්. එහෙමනේ ඊළඟට ඔය හදිසි අනතුරු වාහන හැප්පිලා සමහරවල් මිනිස්සු චප්ප වෙනවා මූණු චප්ප වෙලා යන හැටි. මොනවද මේ ශරීරනේ? ස්වාමීනි තාරුණ්‍ය කියන කාරණාවත් ඉක්මනින්ම ඉක්ම ගිහිල්ලා මේ තරුණ තරුණ බව කියන්නේ මේ වයසට යෑමේ ඉතර අවධියන්නේ. එහෙමයි ස්වාමීනි. ස්ථිර දෙයක් නෙවෙයිනේ. ස්ථිරයි කියලා හිතෙන නිසා. ස්ථිරයි කියලා හිතනවා. එහෙම නිසා. ඉතින් අපි කියමුකෝ කෙනෙක් නුවරේ ඉඳලා කොළඹ යනකොට. ඒතර නුවරේ ඉඳලා කොළඹට යනකොට අතරමඟ හම්බ වෙන තැන් තියෙනවා. ඒක ස්ථිර තැන් නෙවෙයි ඒ ගමනේ හම්බ වෙන තැන්. එහෙමයි. ඒ වගේ යෝම් බව, ළමා බව, වැඩිහිටි බව, වයසට යන එක්තරා ගමනක් යද්දී හම්බ වෙන ඒවා. ඒ තමයි උපතේ සිට මරණය කරා යද්දී. උපතේ සිට මරණය කරා යද්දී හම්බ වෙන ඒවා. ඉතින් ඒ නිසා නුවණින් විමසද්දී තේරෙනවා. එතකොට කල්පනා කරනවා නුවණින් විමසද්දී මේකේ ජීවිතය දිහා බලද්දී අප්‍රමාදීව අප්‍රමාදීව කියන්නේ සමත විදර්ශනාවලින් බලද්දී තමයි ජීවිතය යථා ස්වභාවය වෙන්නේ. ස්වාමීනි මේ නුවණින් ශරීරයේ විමසීම අප්‍රමාදයට හේතු වෙනවා. ඒ ඒනේ අප්‍රමාදය. එහෙමයි ස්වාමී. එතකොට භික්ෂුව කල්පනා කරන්න ඕන මට මේක තේරෙන්නේ නුවණින් විමසද්දී අප්‍රමාද වෙද්දී. ඒ නිසා මම නුවණින් විමසීමයි අප්‍රමාද වීමයි අත්හරින්නේ. නැවකම් කරුවා යැපෙන්නේ නැව නිසා. ඒ නිසා නැවට සේවය කරනවා. භික්ෂුව යැපෙන්න ඕනේ ධර්ම අවබෝධයත් එක්ක. ඒකට මේ ධර්මාභෝධයේ ජීවිතයේ යථා ස්වභාවය හම්බ වෙන්නේ නුවණින් විමසීමයි අප්‍රමාද වීමයි නිසා. ඒ නිසා ඒ භික්ෂුව නුවණින් විමසීමයි අප්‍රමාද වීමයි අත්හරින්න හොඳ නැහැ. ඒට සේවය කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. තේරුණානේ? එතකොට කියනවා ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා. අපි නාගසේන මහරහතන් වහන්සේට යම් දහම් කරුණකදී ශාස්ත්‍රුන් වහන්සේගේ වචනය අපේ මහරහතුන් වහන්සේලාගේ වචනය මතක් වෙච්ච ගමන් දේශනා කරනවා. එහෙමයි සර්. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙසේ වදාලා මේ කයෙහි ස්වභාවය මැනවින් විමසා විමසා බලව්. නැවත නැවත නුවණින් පිරිසිඳ දකිව්. කයෙහි සැබෑ ස්වභාවය නුවණින් දැක සසර දුකෙහි අවසානයක් කරව්. ඇත්තටම මේ කයෙහි යථා ස්වභාවය නුවණින් විමසා විමසා ඇත්ත ස්වභාවය දකින්න තියා සංසාරයෙන් නිදහස් වෙනවා. අපේ මහත්තයා අපේ ජීවිතයට එකතු කරගන්නේ ගන්ධස්සාර ජරා දේවල් නෙවෙයි. හොඳ හොඳ දේවල් එකතු කරගන්න. එහෙමයි. නමුත් මේකෙන් එළියට යන්නේ ජරා. එහෙයි. එළියට යන්නේ ජරා. කන්නේ හොඳ දේවල්. පිට වෙන්නේ අසුචි. ඇහෙන් කබ කන් වලින් මේ කනේ තියෙන ජරාව. එහෙයි. ඊළඟට මල මුත්‍රා, දාඩිය, කෙල, හොටු මහත්ය මේ ශරීරයෙන් පිට වෙන සියලු දෙනාට පූජනීයසේ සොඳුරුසේ යහනක තියන්න පුළුවන් දෙයක් කියන්නකෝ. එහෙමයි ස්වාමී. කිසිම දෙයක් නැහැ නේද ස්වාමීනි කිසිම දෙයක් නැහැ. එහෙමයි. කික්කක්වත් තියන්න පුළුවන්. නැහැ. මේ සාරේ ශරීරයෙන් පිට වෙන්නේ හැම දෙයක් මේවනේ. හොදා හොදා නේද මේ ශරීරයේ තියෙන්නේ. අපේ ශරීරය අවබෝධ නොවුන නිසාමයි මහත්තයා රාගෙත් වෙන්නේ. උදාහරණයක් කියන්නම්. ඔන්න දත් මැදලත් නැත්තම් ඊළඟට කබත් පිරিলা හොටුත් පිරিলা ඊළඟට කනෙත් ජරාව පිරিলা දාඩිය දාගෙන ගන්ධ සාරයි කොණ්ඩෙත් හැඩපැළු ගෙතිලා Taman ඉන්නවනම් ඔහු තවක් කෙනෙක් වැළඳ ගන්නට හිතනවද? දත් මැදලා හදිසියේ දත් මැද ගන්න බැරි වුණොත් කාත් එක්කවත් වැඩිපුර කතා කරන්නේ නැහැ. එතකොට තමන්ගේ ශරීරයේ ජරාව දකින්න කෙනා වෙනත් අයගෙන් අයව ලං කරගන්න කැමති නැහැ. ඒ ජරාවක් මේක. එහෙමයි ස්වාමීනි. එතකොට තවත් කෙනෙක් ඔය වගේ ජරාවක් තියෙන කෙනෙක් කියලා දැක්කොත් එහෙම ඔහු වැළඳ ගන්න යන්නේ නැහැ වෙන කෙනා. එතකොට තමා තුළ තමාගේ ශරීරයේ තියෙන යථා ස්වභාවය දකින්න ඕන. මේ වාගේ ඇඟක්මයි තියෙන්නේ අනික් කෙනාට කියලා දකින්න ඕන. එහෙමයි. සමහර වෙලාවට තරුණ ළමයි ඉන්නවා කෙල්ලන් අතහැර ගන්න බැරුව, කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ අතහැර ගන්න බැරුව. ඒසුතර පොඩක් වැසිකිලි ගිහලා ජරා කරනකොට කල්පනා කරන්න ඕන. මේ වගේම තමයි යාටත් මේ ගන්ධසාරේ මේ කබ මේ ගලන දාලිය මේ ඇඳුම් කිලුටු වීම මේ ගන්ධස්සාරේ ඈටත් එසේය. ඔහුටත් එසේය. නමුත් අපි හිතනවා අපේ ජරාව තිබ්බට ඒ අයට ජරාව නැහැ. ස්වාමිනේ මුලාව. <laughs> ඒකනේ තියෙන කායන පස්සනාවේ. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී විරති තමාගේ කය පිළිබඳව කායන පස්සනාවෙන් වාසය කරනවා. බහිද්ධා වාසය. ඉස්සල තමාගේ ශරීරය තේරුම් ගන්නවා. ඊට පස්සේ බාහිර ශරීරයට ඒක ආරෝපණය කරනවා. බාහිර කෙනාගෙත් මේකම තමයි කියලා. අජ්ජත් බහිද්ධා වාසායේ කායાનුපස්සී විරති. තමාගේ බාහිරත් කයෙහි යථා ස්වභාවය දකිමින් භික්ෂුව වාසය කරන්නේ. ඔය විදිහට මේ සතිපට්ඨානෙ වැඩෙන්නේ. ඉතින් ඒ නිසා මේවා තේරුම් ගන්න ඕනේ. ඒතර ඒක අප්‍රමාදීව. ඒ කියන්නේ අප්‍රමාදී බව කියලා කියන්නේ කුසල් වඩන එකනේ. එහෙමයි. ඒ සිහිය පිහිටවීමෙන් තමයි මේ භික්ෂුවට ඒ කය යථා ස්වභාවය තේරෙන්නේ. ඒ නිසා ඒක අත්හරින්න එපා කියනවා. ඒක අත්හරින්න එපා කියනවා භික්ෂුවට නැවේ වැඩ කරන කෙනා නැව නිසා යැපෙනවා. ඒ නිසා නැවට සේවය කරනවා. ඒ වගේ ජීවිත යථා ස්වභාවය තේරෙන්නේ අප්‍රමාද වීමයි සිය පීඨ වීම තුළින් ඒ අප්‍රමාද වෙලා සිය පීඨනවා. පිහිටවන්නේ කය කෙරෙහි. කය කෙරෙහි සිය පීඨවනකොටම වේදනාව ප්‍රකට වෙන්නේ. කයෙන් බැහැර වෙච්ච දෙයක්ද වේදනාව? ඒකනේ කායानुපස්සනාව මොළට තියෙන්නේ. එහෙමයි සාමි. එතකොට කය ගැනත් වේදනාවක් ගැනත් දැනෙන්නේ සිතෙන්නේ. ඒක ඊළඟට චිත්තානුපස්සනාව තියෙනවා. මේ හැම එකම තියෙන්නේ ඇතිවීම නැතිවීමනේ. වෙනස් වීමනේ. ඒවා අවබෝධ කරන්න යනකොටනේ නීවරණ ඇති වෙන්නේ. ඒ මේ තුලනේ පංච පාස්කන්ධය දකින්න තියෙන්නේ. ඒවා දකිනුනේ බොජ්ජංග වැඩෙන්නේ. ඒකනේ ඒක ධම්මානුපස්සනාව අවසානයේ තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ මුලින්ම හඳාග පිරිසිදුම දේශනා කළේ. ස්වාමීනි පරිද්දෙන් කය ගැන මෙනෙහි කිරීමේදී සතිපට්ඨානයත් වැඩි යන අයුරුද ඔබ වහන්සේට වැඩි. ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි සොඳුරු ඉමවම්මඟ. එහෙමයි. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි මේ කය බොහෝ රෝගයටත් නිදහන වෙනවා කියලා නේද? ආ මේ චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ සාසෝ පිනාසෝ දහෝ ජරෝ කුච්ච රෝගෝ එහෙයි ඊළඟට කුච්ච රෝගෝ කොච්චර රෝගද වාත සමුත්‍රාණ ආබාධා පිත්ත සමුත්‍රාණ අට 90ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අන්තර ඔක්කොම සාරෙත් එක්කනේ වාපිස්සෙන් කිපෙනේවා එහෙයි අම්මෝ ලෙඩ රෝග කොච්චරද නිකන් කල්පනා කරගෙන ඉන්න ගමන් ලෙඩ ශරීරයකට හැදෙන ලෙඩ ගැන ලියන්නකෝ මේ ලිස්ට් එකක් එහෙමයි ස්වාමීනි නේද? ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. මේ පොඩි උන් නෝට් ගන්නවා, පොත් ලියනවා, එක එක තොරතුරු වෙනවා. සංසාරයෙන් නිදහස් වෙන්නද විභාග පාස් කරන්නනේ. මේවා සංසාරයෙන් නිදහස් වෙන්නේ ලෙඩ ටික ලියා ගන්නකෝ. මේ ශරීරයකට හැදෙන. ඒ ඔක්කොම Tamand හැදෙන්න පුළුවන්. මිනිස්සු එක එක්කෙනා මැරෙන ක්‍රම ටික ලියන්නකෝ. ඒ විදිහට අපිත් මැරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක නුවණින් විමසීමයි සීයයි අතහැර ගන්න හොඳ නැහැ කියන. ඉතින් ඒ විදිහට අප්‍රමාද වෙන කෙනා තමයි මහත්යා මේ සංසාරයෙන් නිදහස් වෙන්නේ. ඊළඟට තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්සේ සමුද්‍රයෙන් මුහුදෙන් අංග පහක් ගන්න ඕනෑ කියලා කිව්වා. මහරජාණන් එහෙම වදාළේ පළවෙනි අංගේ තමයි මහා සමුද්‍රයේ මල කුණු අඳින්නේ. මහා සමුද්‍රයට මලකුණු වැදිච්ච ගමන් ගහගෙන යනවා එළියට. වෙරළට දානවා. එහෙමයි. මහා සමුද්‍රයේ මැද හරි පිරිසිදු. එහෙමයි සාමි. යූරෙන් දාලා දානවා. සාමි පහරාද සූත්‍රයේ ඒක පහරාද සූත්‍රය තියෙනවනේ. ආන් මේ වගේ මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් රාග, දේශ, මෝහ, මාන, දෘෂ්ටි, ගුණමකු බව තරංගයට වැඩ කිරීම, ඊර්ෂියාව, මසුරුකම, මායාව, කපටිකම, වංචාව, විෂම බව ආදී දුෂ්චරිත ක්ලේශ කිලිටු සමග එකට වාසය නොකළ යුත්තේ මහරජාන්නේ සමුද්‍රයේ මේ පළමු අංගේ ගන්න ඕන. මොහොඳට කුණක් වැටුනම අයින් කළා දානවා වගේ මොහොඳින්ම හිතට කුණු වැටුනට පස්සේ අයින් කරනවා. මොනවද ඒ කුණු? රාගය, ద్వේෂය, මෝහය, මානය, දෘෂ්ටි, ගුණමකු බව තරංගයට වැඩ කිරීම එකට කිරීම. එහෙමයි ස්වාමී. තරංගකාරී බවනේ අද තියෙන්නේ. හැම තැනම තරංගේ. ඉහළින්දලා පහළටම තරඟ. දැන් පූජාවල් තියන්න ගියාමත් බණ කියන්න ගියාම ඕවත් යනවා. ලේසි නෑ. මාධ්‍ය එහෙමයි ස්වාමී. මාධ්‍ය පුවත්පත් දැන් මාධ්‍යයෙන් උනත් හාමුදුරුවෝ ගෙන්නලා බණ කිය කියා මේ සාස ගොඩාක් එහෙම සාසනය ගැන ඉච්චර කැක්කුමකින්ද? එහෙම නෑනේ තරඟෙනේ. අර අර අර රූපවාහිනියත් බණ කියනවා මේකෙත් බණ කියනවා. එම්ම දැනම ඉතින් කල්පනා කරලා බලන්න ඕනේ ඉතින් කරන්න දෙයක් නැහැ සැද්ද පහරක් වගේ යනවා. ස්වාමීන් අරහත් මාර්ගයේදී මේවා නැහැ කියන එක. අරහත් මාර්ගයේදී ඔක්කොම බැහැර වෙනවා. ඒක මුහුදේ රඳින්නේ නැහැ. එහෙමයි ස්වාමීන්. ඊට පස්සේ ඊර්ෂ්‍යාව, මසුරුකම, මායාව, කපටිකම, වංචාව, විෂම බව, දුෂ්චරිත මහත හිතන විදිහට මේවා කොහේ තියෙනවද? තම තමන්ගේ සිත්වල තියෙන ඒවා. එහෙමයි ස්වාමීනි. දැන් සමහරලාට මිනිස්සු අහගෙන ඉන්නේ කෙලෙස් ගැන කියනකොට ආ ඒව ඇති නේ අනේ අහවලාගේ වෙන්න ඇති නේ. ඒව තිබිලා නේ කාලේ. එහෙම නෙවෙයි ඒක තියෙන අපි කියමුකෝ තේනුකාණී හාමුදුරුවෝ කෙලෙස් 1500 කියලා පොතක් ලිව්වනම් ඊළඟට වංචනික ධර්ම කියලා ලිව්වනම් ඒ කියන්නේ ඒ ඔක්කොම ඒ සත්‍යය ගත්තොත් එකිනෙකාගේ ජීවිත තුල තියෙන ඒවා. මේවා මා තුළ තියෙනවනේ කියලා. Tamante ඒවා නැහැ කියලා වගේ හිතෙනවා නම් ඒකේ තියෙන්නේ සතුරා සැඟ වෙලා. අවශ්‍ය වෙලාවට ඉස්සරහට එනවා. ඒ නිසා මහත්මය අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන මොහොතේ කුණු රඳින්න දෙන්නේ වගේ නිවන කරා යන කෙනා කෙලෙස් හිතේ රඳින්න දෙන්න එපා කියනවා. ඒතකොට තරහ නැහැ, වෛර නැහැ, එක දෙක කිරීම නැහැ, තෝ මට මෙහෙම කිව්වා කියලා pali ගැනින්නේ නැහැ. දැන් මේ පොඩි දේවල් හිත හිත ඉන්නවනේ දවස් ගණන්. එහෙමයි. මට ආවලා මෙහෙම කළා මෙහෙම කළා. ඕකි මට මෙහෙම කළා අරක මට මෙහෙම කළා. වැඩක් නැහැ ඉතින් කියලා. මොන නිවනක්ද? මේ ඉක්මනට කුණු රඳින්නේ නැහැ සාගරය වගේ ඉක්මනට මේ හිතට එන ප්‍රශ්නවල අක්ෂවලදී බැහැර කරලා අලුත් කෙනෙක් විදිහට ජීවත් වෙන්න නැත්තම් ස්වාමිනේ ව්‍යායාමයේ අපි අරගන්න ඕන නේද පුහුණු කළ යුතු දෙයක්. එහෙමයි ස්වාමී. පුහුණු කළ යුතු දෙයක්. තවද මහරජාණනි මහා සමුද්‍රයේ මුතු මැණික් වෛරොඩි සක්ශීලා පලිඟු ආදී විවිධ මාණික්‍ය රත්නයන් රැස්කොට සංගවා දරා සිටිනේ. සත්‍රුවන් තියනවනේ සාගරේ. එහෙමයි. එය බාහිරට නොවිසුරුවන්නේ. එළියට දාන්නේ මොහොඳ ඇතුලේම ඒවා තියාගෙන ඉන්නේ. ඒ වගේ පිළිවෙතේ දෙන භික්ෂුව විසින් මාර්ගඵල ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti විදර්ශනා අභිඥා ආදී විවිධ ගුණ රත්නයන් උපදවාගෙන සංගවාගත යුත්තේය බාහිරට නොවිසිරිය යුත්තේය මහරජාණෙනි සමුද්‍රයේ ඇති මේ දෙවෙනි අංගයේ ගත යුත්තේය ඕන්න නිවන් දකින්න යන පාර එහෙමයි ස්වාමීනි තමන් බණ භාවනා කළා මාර්ගඵල ධ්‍යාන විමෝක්ෂ සමාධි සමාපatti විදර්ශනා අභිඥා ලබා ගත්තොත් ඒව එළියට දාන්න නැහැ කියනවා. මේ මාර්ගය හොඳටම විස්තර වෙනා නේද? පැහැදිලි නෙමෙයි. අද කාලේ කොහමද ඇයි මම මාර්ගඵලලාභී? ඇයි මම රහතෙක්? ඇයි උඹලා නැහැ කියනවද? කොහොමද අද කාලේ? කොච්චර පැටලිලාද? ඔව් කොච්චර පැටලිලාද? අර දැන් අර දෙමිනිස්සු අර මොකද්ද බුදුන් ලංකාවේ උපන්නා කියන උන්වහන්සේට අරිහතුන් වහන්සේ එහෙමයි සාමි. දැන් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා එක උන්වහන්සේ නමක් කියද්දී මිනිස්සු කියනවා ඒ කියන්නේ රාම්ප් වෙලා කියලා. මේ මිනිස්සු ඉන්න තැන බලන්නකෝ. එහෙමයි ස්වාමී. එතකොට ඒ වාගේ ලංකාවක ඒ වාගේ මිනිස්සු ඉන්න ලෝකෙක මේ පැහැදිලි ලෙස නිවන් මාර්ගේ මෙහෙමයි කියලා වචනයකින් හරි කනට වැටෙන එක නම් මහා ලාභයක්මයි. වාසනාවක්මයි. හොඳට මතක තියාගන්න ධානා විමුක්ස මාර්ගඵල සමාධි සමාපatti උපදවාගත්ත කෙනෙක් ඔහු ඇත්තටම නිවනට දිවි පුදපු කෙනෙක් නම් ඒව එළියට දාන්නේ එහෙමයි ස්වාමීනි. ඒව එළියට දාන්නේ. ස්වාමීනි අල්පේච්ඡ භාවය. ඒ උන්වහන්සේලාගේ ඒ ස්වභාවය. ස්වභාවය එහෙමයි. එහි විදිහට කියනවා මේක මේ මාර්ගේ වැඩෙන්නේ එහෙම කියනවා. මේක ලකුවට මේ මේ බෝඩ් බැනර් ගහගෙන යන එකක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. ඇයි මහත්ය කෙලෙස් නැතිවීම යහපත සමන්දන එක මිනිසුන්ට කියන මොකක්ද ඇති යහපත? කෙලස් නැති කරගැනීමේ විදිහනේ නේද? ඒ කියන්නේ Taman රහත්ුනේ ධර්මයක් අහලා නම් ඉතින් මිනිසුන්ටත් ඒ ධර්මයේ පෑය කියන්න. එහෙමයි. දැන් මහත්ය හිතන්නකෝ දැන් මේ ප්‍රශ්නයක් මතුවෙච්ච නිසා මේ නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාලා. මේ හැරෙනකොට මේ බුද්ධ ශාසනය කොච්චරනම් රහතන් වහන්සේලා පහළ වුණාද? මේ අවුරුදු 500කට පස්සේ රහත් වෙච්ච රහතන් වහන්සේ නම. එතකොට ඒ රහතන් වහන්සේලා එකිනෙකා ප්‍රතිභාණයෙන් විස්තර කරපු දේවල් වෙන වෙන වෙනම ආවනම් ත්‍රිපිටකයට අමතරව එහෙමයි ලංකාවමදි පොත්වලද ඒ වුණාට ඒ සියලු රහතන් වහන්සේලා බුද්ධ වචනේම අරන් ආවේ නැද්ද එහෙමයි සං අපිටත් ඉදිරියට තියෙන බුද්ධ වචනේම ගෙනියන්න එහෙමයි එතකොට ත්‍රිපිටකයේ ගාන්ථාරූඪ වෙලා තියෙන නිසා ත්‍රිපිටකයේ පොත් වහන්සේලා තුල තියෙන නිසා තමයි මේ විදිහට ඒ සූත්‍රය අරගෙන විස්තර කර කර මේ යන්නේ. එහෙමයි එතකොට මේ ධර්මයක් පොත්වල නැත්නම් එහෙම අපිටත් මේ සූත්‍රය ඒ විදිහටම කටපාඩම් කරව කරව තමයි යන්න තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ තම තමන්ගේ අදහස් මත මතාන්තර දාන්න නැතුව. එහෙමයි. ඉතින් ඒ විදිහට තමයි කියනවා මොහොතේ ඇතුලේ තමයි කියනවා රන් රිදී මුතු මැණි මේ සම්ප්‍රුවන් තියෙන්නේ. රන් රිදී නෙවෙයි එතන තියෙනවා මුතු මැණික් වෛරොඩි ශක් ශිලා පලිඟු ආදී නොඑක් මාණික්කය. ඒ වගේ තමයි කියනවා භික්ෂුවගේ අභ්‍යන්තරයේ ಗುಣ තියෙනවා එළියට දාන්නේ විසුරවන්නේ වෙරළයිනේ දිගට ගියාට පස්සේ වෙරළයිනේ මුතු මැණික් ඒවා දාලා නැහැ. ඒක අභ්‍යන්තරේ සංගවාගෙන ඉන්නේ. ඒතර මුතු හොයාගෙන යනවා. බෙල්ල හොයාගෙන යනවා. එහෙමයි සර්. ඒ විදිහට නියන්නේ. ඉතින් ඒ විදිහට ඒ අංගේ ගන්න ඕන කියලා කියනවා. ඒ කාරණා දෙකයි තව කාරණා තුනක් විග්‍රහ අවසරයි ස්වාමීන් ඉතින් පින්වත් මහත්මයා ඉතින් ඒ නිසා මේ ඒ කාරණාව කතා කළේ මොහොදේ ඒ මේ සත්‍රුවන් සංගවාගෙන සිටිනවා. ඊවරට විසි කරන්නේ නැහැ මොහොද. එහෙමයි ස්වාමී. කුණු විසි කරනවා. මොහොද එහෙමනේ කරන්නේ. ස්වාමීනි අර කුණු ටිකයි රත්රුවන් ටිකයි අපිට දැන් වෙන වෙන වශයෙන් දැනුණා නේද කලින් අවස්ථාවේ. ඒක හොඳට පැහැදිලි නේ. එහෙමයි ස්වාමී. ඉතින් ඒ වගේ කියනවා මේ මාර්ගඵල ඒවා ප්‍රකට කරන්නේ කියනවා සංගවා ගන්නවා කියනවා. ඉතින් ඒක කොච්චර තියනවද ඉතින් ඉස්සර මේ රහතන් වහන්සේලා හොයාගන්න බෑනේ ඉතින්. ස්වාමීන් කතා ප්‍රවෘත්ති නම් බොහෝ. ඇයි දැන් අපි ගත්තොත් එහෙම උපස් අවුරුදු 60ක් උපස්ථාන කළා තියෙන උපාසකෙක් මේ රහතන් වහන්සේලා. ඒත් දන්නේ මේ රහතන් වහන්සේලා. එහෙමයි ස්වාමීන්. දවසක් ඉතින් අහනවා ස්වාමීනි රහතන් වහන්සේ නමක් කොයි වගේද කියලා. ඒකට කියනවා ඉතින් රහතන් වහන්සේ නමක් එහෙම ලේසියෙන් හොයාගන්න බෑ කියලා. රහතන් වහන්සේ නමක් ළඟ අවුරුදු 60ක් උපස්ථාන කළත් හොයාගන්න බෑ කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ දන්නේ උපස්ථායකයව. ඉතින් ඒ නිසා ඒ වගේ ගොඩාක් විස්තර තියෙනවා ඉතින්. අරහත්ත්වේ ප්‍රක මේ ප්‍රකට නොකර සංගවාගත්ත මේ බව. ඉතින් අඟුලිමාල මහරහතන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ සංඝයා බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවානේ අඟුලිමාලයන් කය බිඳිලා මරණය මැත්තේ කොයිද භාග්‍යවතුන් වහන්සේ ගියේ කියලා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහන්නේ අඟුලිමාල අරහත්ත්වයට පත් වුණා කියන්නේ. පිරිනවම් පෑවා කියන්නේ. එහෙමයි. එහෙම තියෙනවානේ බුද්ධ දේශනාව. ඉතින් ඒ නිසා මේ ඒ කාරණාත් දැනගන්න ඕන. මම මේ ධර්ම මේ දේශනාවේ තියෙනවා කියන්නේ මම හිතලා කියනවා නෙමෙයි. එහෙමයි ස්වාමී. තුන්වෙනි කාරණාව මහරජාණනි මහා සමුද්‍රයේ ඊතා සුවිශාල මහා සත්වයන් සමග එකට වාසය කරන්නේ. මහා සමුද්‍රයේ සුවිශාල සත්වයන් එක්ක ඉන්නේ. එහෙමයි. ඒ කියන්නේ තිමි තිමිංගල ඒ කියන්නේ යොදුන් 500 යොදුන් 500 යොදුන් 1000 දිග සත්තු ඉන්නවා මොහොතේ. ගැඹුරු මොහොතේ. ඉතින් ඒ වගේව මොහොතේ තියෙනවා. ඒ වගේ මහරජාණනි පිළිවෙතේ යෙදෙන භික්ෂුව විසින් අල්පේච්ඡ ලද දෙයින් සතුටු වන දොතහාංග පවසන කෙලෙස් ගෙවි යන පැවතුම් ඇති ආචාර සම්පන්න ලැජ්ජා ඇති සුපේසල ගරු භාවනීය හොඳ නරක කියා දෙන අනුන්ගේ වචන ඉවසන වරද පෙන්වා දෙන පාපයට ගරහන අවවාද කරන අනුශාසනා කරන දැනුවත් කරන යහපත පෙන්වා දෙන සමාදම් කරවන උනන්දු කරවන සතුටු කරවන කල්යාණ මිත්‍ර සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් ඇසුරු කොට වාසය කළ යුත්තේය. මහරජාණනි සමුද්‍රයේ මේ තුන්වෙනි අංගය ගත යුත්තේය. එහෙමයි ස්වාමී. සමුද්‍රය සාගරය විශාල සත්වයන් ඇසුරු කරගෙන වාසය ඒ වගේ නිවන් දකින්න කැමති කෙනා මේ වාගේ ගරු සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කරනවා. ආචාර්යවරු සබ්‍රහ්මචාරිවරු ඇසුරු කරගෙන වාසය කරනවා. මෙහෙම ඇසුරක් ලබන්න නම් පිනක් තියෙනවා. ස්වාමීනි දැන් මේ පරයායම මෙහෙම මෙහෙම හික්මෙන්න ඕන අතරේ නැවතත් අවධාරණය කරනවා මේ ඇසුරක් ඕන. ඇසුර ඕන කියන්නේ. ඇසුර ඕන මහත්තයා. එහෙමයි ස්වාමී. ඇසුර වෙන්නේ කෙනෙක් වෙනස් වෙන්නේ. එහෙ. දැන් අර ඔකේ බින්දින්න බැරි පිරිසකගේ වුණත් ભેදකාරයෙක් හිටියොත් බින්දිනවා කියලා අපි කලින් දවසක් මේ මේ නිවෙන්ද ප්‍රශ්නය කතා කළා. එහෙ. ඉතින් ඒ වගේ මේ ඇසුරෙන් වෙනස් වෙනවා. ඒ නිසා ඇසුර හරි උපකාරයි. එහෙමයි. ඒ නිසා හොඳ ගරු සබ්‍රහ්මචාරින් වහන්සේ අකුසලයට ගරහන නිවනට දිවිපිදු ඒ වගේම ධර්මයේ පවසන හොඳ නරක කියා දෙන ගුරුවරු සබ්‍රහ්මචාරින් වහන්සේලා ඇසුරු කරගෙන වාසය කරන්න ඕනේ. එහෙමයි මඟපල් ලබන්නේ. ඉතින් ඒ නිසා මේ ඒ කාරණා තේරුම් ගන්න ඕන. හතරවෙනි කාරණාව මහා සමුද්‍රයේ අලුත් ජලධාරීන් පිරී ගිය ගංගා යමුනා අචිරවති සරබු මහි ආදී සිය දහස් ගණන් නදීන්ගෙන්ද අහසින් ඇදහැරෙන අනේක වැසි ධාරාවෙන්ද පිරියන නමුත් තමාගේ විරල ඉක්මවා නොයයි. කොච්චර වතුර මොහොතට ආවත් විරල නම් ඉක්මව යන්නේ. එයින් මහරජාණන් පිළිවෙතේ දෙන භික්ෂු විසින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වන්දන මානන පුද පූජා නිසාවෙන් හෝ ජීවිතේ නිසා හෝ දැන දැන ශික්ෂාපද ඉක්මවා යෑම නොකළ යුත්තේය. මහරජාණන් සමුද්‍රයේ මේ පිළිවෙතේ අංග පිළිවෙත ගන්න අංගය ගන්න ඕන කියලා. එතකොට කොච්චර තමන්ට ලාභ සාක්ෂාර කීර්ති ප්‍රශංසා වන්දනා මාන කොච්චර ආවත් විශ්වනම් මේ තමන්ගේ ශික්ෂාපද ඉක්මව යන්න හොඳ නැහැ කියනවා. ඒ කියන්නේ සීල්පද කඩා ගන්න හොඳ නැහැ කියනවා. ඒ කියන්නේ මේ කොච්චර විශ්වට ලාභ සාක්ෂාර කීර්ති ප්‍රශංසාව ඒ භික්ෂුව සිල්වත් නම් ඒ භික්ෂුව නිවන කරා යනවා. එහෙමයි ස්වාමී. කොහොමද ඉතින්? එතකොට ඒකෙන් තේරෙන්නේ මේ වගේ දෙයක් අවධාරණය කරන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගලාගෙන වන්දනමාන ගලාගෙන ගලාගෙන ගලාගෙන එනකොට ඒවා ඉදිරියේ දුර්වල කෙනා සිල් කඩා ගන්නවා. එහෙමයි ස්වාමී. ඒසා Taman රැකිලා ඉන්න ඕන කියන. එතකොට ලේසිද කියලා බලන්නකෝ ඉතින්. මහා පුරුෂය ස්පර්ශ කරපේවනේ මේවා. එහෙමයි. ඉතින් ඒකයි විශේෂයෙන්ම මේ මේ දහං කතිකාවත මේ තියෙන්නේ එකපාර මේ බණ කීමේ රහත් වේවා කියන කතාවක් නෙමෙයි මට එක පළවෙනි තැන තියෙන්නේ. එහෙමයි. පළවෙනි තැන තියෙන්නේ සිත පහදවා ගනිත්වා. එහෙමයි. දෙවෙනි තැන තියෙන්නේ පුළුවන් විදිහට ශක්ති පමණින් පුරුදු කරගනිත්වා. එහෙමයි. ඒ විදිහට. ස්වාමීන් මේ පාරිශුද්ධ පවිත්‍ර මාර්ගයක් ගැන අපිට අහන්න ලැබෙන්නේ අහන්න ලැබෙන්නේ නේ. එහෙමයි. දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ පහරාද සූත්‍රයේ මෙසේ වදාලා පහරාදීන යම්සේ සමුද්‍රයේ වෙරළ ඉක්මවා නොඉක්මවා යන ස්වභාවයෙන් සිටින්නේ වේද එසේම පහරාදීන මා විසින් ශ්‍රාවකයන් හට යම් ශික්ෂාපදයන් පනවන ලද්දේද එය මාගේ ශ්‍රාවකයෝ ජීවිතේ නිසාවත් ඉක්මවා නොවේති ජීවිතේ මරුණත් සිල්පදයක් හදාගන්න එහෙමයි ස්වාමී දැන් ඕන අපිට උපසම්පදා සංඝයාට තියෙනවා අමු වැල් කඩන්න බෑ, ගස් කඩන්න බෑ. එහෙමයි ස්වාමී. ඉතින් එක ස්වාමීන් වහන්සේ නමක් ලංකාවේ එක ස්වාමීන් වහන්සේ නමක් මේ කැලේ ඉන්නකොට ලැබු ගින්නක් ඇතිවලා මුළු වනයේම ගිනි ගන්නවා. එහෙමයි. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ එතනින් බැහැර වෙලා යනකොට ශරීරේ පැටලලා වැල් ගොඩක, අමු වැල් ගොඩක. උන්වහන්සේ වැල් ටික කඩාගෙන ගිහිලා නැහැ ගින්දරේ පිච්චිලා. එහෙමයි ස්වාමීන් කොහොමද කියලා හිතන්න ඕනේ. ඒතරම් මේ ජීවිතේ පූජා කිරීම ස්වාමීනි සාත්‍රුන් වහන්සේට ධර්මයට විනයට ඒකනේ. එහෙමයි. ඊළඟට භික්ෂුණියක් දැන් සාමාන්‍ය භික්ෂුණියක් ගත්තොත් එහෙම භික්ෂුණියට කිසිසේත් පිරිමියෙක් ස්පර්ශ කරන එක ඉවසන්න අවසරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ශරීරේ මෙහි අත්වලින් මෙහෙම අල්ලන්න බෑ. පිරිමියෙකුට අල්ලන්න භික්ෂුණියක් අල්ලන්න ඒ භික්ෂුණියට පිරිමියෙකුගේ ස්පර්ශය විඳින්න කිසිසේත් අවසරයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඉතින් දවසක් භික්ෂුණියක් මේ ගඟේ නානවා. මේ ලංකාවෙන්. දැන් පාස් වෙනවා. දැන් පාස් වෙනකොට කිඹුලෙක් කැල්ලෝ. කිඹුලෙක් අල්ලගෙන කෑ ගහන. ඒකට දැන් කෑ ගැහුවා ළඟ හිටපු භික්ෂුණිය. ඒකට එතනින් ගියේ හැරිදරි පුරුෂයෙක් ඉක්මනට පැන්න අර භික්ෂුණිය බේරගන්න. ඒකට අර භික්ෂුණිය කිඹුල ඇදගෙන යන ගමන්ම කල්පනා කළා දැන් මගේ සිල් කැඩේ. නිසා එපා එපා මන් ළඟට එන්න එපා මන් ළඟට එන්න එපා කියලා කිඹුලගෙන් බේරෙන්න වැඩිය ඈ කෑ ගහලා තියෙනවා පිරිමියා ළඟට එන්න දෙන්නේ නැතුව. ඈගේ සීල තේජසින් අර කිඹුල අතහැරියා. ඈ වතුරේම පාවෙලා මෙගොඩට ආවා. දැන් අරේ අරින් පීනනවා. ඒ මොහොතේම යා සතු ඒ භික්ෂුණිය සතුට වුණා මං මගේ ජීවිතය දිවි දෙවෙනි කළා මං සීලය රැක්කා. ඒ සීලය ආවර්ජනය කරනකොටම හිත පැහැදුනා. පුරුදු කරපු සතිපට්ඨාන විදර්ශන අරමුණේ හිත පිහිටිය අරහත්ත්වයටපත් වන අර පිරිමියා ළඟට එනකොට මේ භික්ෂුණිය අහසින් වෙහෙරට වැඩිය. එහෙමයි සර්. මේ ලංකාවේ වෙන දේවල් වල කිසිම දෙයක් ඉදිරියේ සිල් නම් කඩා ගන්න. එහෙම එහෙම බුද්ධ ශාසනයන්නේ තියෙන්නේ. එහෙම බුද්ධ ශාසනයන්නේ. අද කාලේ නිකම් මේ නිකම් පඟර නැට්ටෝ. නිකම් මේ වසල මිනිස්සු සංඝයා සංඝයා කිය නිකම් වල් කතා කිය කියා ජරා කතා කී කියන්නේ සංගරත්නේ නේද ස්වාමී සංගරත්නේ සංගරත්නේ කියන්නේ ওই වගේ සිල් රැකපුවානේ එහෙමයි ස්වාමී එහේ ඉතින් මෙහෙමයි දැන් ඒ කියන මිනිස්සු කවුරු හරි හාමුදුරනමක් ඉලක්ක කරනවා ඇති නමුත් පහදින්නේ සංගය අපහදින්නේ සංගය කියලානේ මහත්ය කොච්චර අමාරුද සංගයට පහද රහතන් වහන්සේලාට පහදවලා පහදවලා කොච්චර අමාරුවෙන්ද මේ මිනිසුන්ට සුගතියට හිත හදන්නේ හදනකොට මොකෙක් හරි වසලේ කැවිලා මේක නැති කරනවා එහෙමයි ස්වාමීනි. නේද? ඉතින් මේ දැන් මේවට කතා කරන්නවත් කෙනෙක් නැහැනේ. ඒකනේ මේ සිංහල නායකයෙක් පහල කරගන්න කියන්නේ. මේ බුද්ධ ශාසනයට වෙන විනාශේ ඊළඟට මේ කොන්ද ඍජු නායකයෝ නැති විනාශේ නැති කරගන්න මේ අවසාන අවස්ථාව. මම නම් කියන්නේ පිටරටක හිටියත් ලංකාව ගැන බුද්ධ ශාසනය ගැන සිංහල ජාතිය ගැන ලේ බිඳුවක් හරි තියෙනවා නම් ලංකාවට ඇවිල්ලා ඡන්දය දීලා හරි යන්න වටිනවා. එහෙමයි ස්වාමී. මේ රටට ආපු අන්‍යා අන්‍යාගම්කාරයෝ චලිත කරන නායකයෙක් පහළ වෙන්න වෙනවා. ඒකට ඉතින් පිටරට ඉඳලා හරි ඇවිල්ලා හතරයක් ගහලා යන්න වෙනවා. මොකද මේ අවසාන අවස්ථාව. මේ වැටිච්ච තැන ආයෙ වැටුනොත් නම් යටට ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ මේ ඒ තමන්ගේ පෑණයෙන් පුළුවන් මේ කතරකින් පුළුවන් මන්නම් කියන්නේ මේ වෙලාවේ ජාතික අභිමානයක් නැගී සිටීමක් කුසල ඉපදීමක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ. මොකද හොඳ නායකයෙක් පහළ වෙලා මේ මේ තියෙන ආගාධයෙන් ගොඩගත්තොත් හොඳ නායකයා තෝරගන්න හොයාගන්න අපිට ක්‍රමයක් උදා වෙයි. දැන් මේ වෙනකොට දේශපාලනේ මොනවද තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ වටේ පිටෙන් අන්‍යාගම්කාරය ඔක්කොම ගහයි එයාට. ඒ කියන්නේ එයාට එන්න දෙන්නේ නැහැ. එහෙම කෙනෙක් අභීතවත් හොඳ කෙනෙක් අපිට හොයාගන්න පුළුවන් වුණොත් මේ ඉදිරිපත් වෙච්ච අය තුලින් මේ පාටු අදහස් තුල නෙවෙයි සිංහල ජාතිය බුද්ධ ශාසනය ඊළඟට අපේ මේ ලංකාව ඒක ගැන හිතලා මොකද අනාගතේ මේ වගේ ප්‍රතිඵල විඳින්නේ අනාගතේ මේ මිනිසුන්ගේ දරුවෝ මොනුබුරෝ විනාශ වෙයි. කොච්චර දැන් පහුගිය කාලේ කොච්චර ජරා ජරා යෝජනා ආවද ලංකාවට ස්වාමීනි මිත්‍යා දෘෂ්ටියට අහුනොත් ඉන්න එහෙම අපි මේ සැනසීම ලබන්නේ මිත්‍යා දෘෂ්ටියට අහුනොත් ඉවරයි එහෙමයි ස්වාමීනි ඉතින් හැඟීමක් නැති කෙනෙක් කුසල් අකුසල් ගැන හැඟීමක් නැතු බල සංහාවේ ජාතිය ආගම පාගල ඡන්ද බලේ විතරක් ගත්ත කෙනෙක් ඡන්ද බලේ ඉදිරියේ ජාති ආගම පාවලා දෙන වචනයක් කතා කරන්න බැරි මිනිහෙක් පහළ වුණා දැන් පහුගිය කාලේ වුණානේ මේ හාමුදුරන්ට එක දිගට වල් කතා කියන්නේ අනුට එකෙකුට කතාරින්ද ඒකේ නායකෙන් නෑනේ. අපි කොච්චර මෙහෙම කිව්වත් වැඩක් තියෙයිද? ඒ නිසා මේ ආගාදයෙන් ගොඩ ගන්න නම් මේ පාර නම් මොනවා හරි තීරණයක් ගන්න වෙනවා මේසොන්. ඒක මේ මේ මේ මේ බුද්ධ ශාසනයේ සිංහල විනයට උරුම වෙන නිසා මේ වචනේ කිව්වේ. නැත්නම් මම කවදාවත් ජීවිතේ ඡන්දයක් දාලා නැහැ මහත්තයා. මගේ අතින් කාටවත් කතරයක් ගහලා නැහැ මම. එහෙමයි. නමුත් මේ දැන් නම් යන පොත හොඳ නැහැ. ඒ නිසා ඉක්මනට සිංහල මිනිස්සයා සිංහල කමෙන් ලාංකික මිනිස්සයා ලාංකික කමෙන් නැගී හිටින්න කාලය. එහෙමයි. ඒ නිසා ඒ වගේ කරුණු මේ ඔය අද කාලේ එකක් මේ හිතේ තියෙන සංවේගීකත්වයත් එක්ක මේ මේවා වුණා. ඉතින් ඒ එහෙම පරිසරයක භික්ෂුවකට සිල්ගුණ දන් රැකගෙන ඉන්න පුළුවන් වෙයි. කලකෝලා ඇති වෙනකොට තැන් තැන් වලින් දැන් ඉන්න හාමුදුරුවෝ තෝවට පටලැවිලා ගිය ගමන් අපිට කසාවතත් නැති වෙලා යනවා. නායකේ කරගහගෙන සමාජ ප්‍රශ්න ටික විසඳනවා නම් හාමුදුරුවන්ට පණින්න ඕනේ නැහනේ. ඒතර හාමුදුරුවෝ පණින්න එකෙක් නැති නිසානේ. එහෙමයි ස්වාමී. ඒතර හාමුදුරුවෝ පණිනවා කෑ ගහනවා කියලා ඇඟිල්ල දික් කරනවා. නායකයෙක් නැති කතාව කියන්නේ නැහැ කවුරු. ජාතික අභිමානයන් තියෙන එකෙක් නැති කතාව කවුරුත් කියන්නේ ඒකයි. ඒ නිසා මේ නිර්වාණයක් දකින්න දැන් එතකොට තේරෙනව නේද මිනිසු පූජාවල් තියනවා ලක්ෂ ගණන් රහතුන් බිහි වේවා කියලා. ඒ ඒ වැඩසටහනකවත් මේ ಗುಣ කතා වෙනවද? පතල පුළුවන් ද මහත්තයා මේවා ගන්න? මේ කියන අරහත් ಗುಣ මා මේ අරහත් මාර්ගයේ ಗುಣ රුවන්වැලි සයිඩ පූජාවල් තියලා ගන්න පුළුවන්? එතකොට එහෙම ශ්‍රද්ධාවෙන් කියලා එක කරනවා කියන්නකෝ. එතකොට ඒකත් මුලාවටමයි තේකන්නේ. එහෙම නිගාවක් නේ ස්වාමීන් වහන්සේ. ඒ මෙහෙමයි මහත ඒකට සුදුසු වචනේ තමයි මූලාවට අයිති දෙයක්. කරපු පූජාවේ පින තියෙනවා. නමුත් සත්‍ය එක නෙවෙයිනේ. එහෙමයි. දැන් මේවා හිම පූජාවලින් ගන්න පුළුවන්ද? ඒකයි ඉතින් ඒ නිසා මේ ඒ ගැන කල්පනා කරන්න ඕන. තවද තවද මහරජාණන් පස්වෙනි කාරණාව. එහෙමයි. මහා සමුද්‍රයේ ගංගා යමුනා චිරවති සරබූ මහී ආදී සිය දහස් ගණන් නදීන්ගෙන්ද අහසින් ඇදහැරෙන අනේක වැසි ධාරාවෙන්ද නොපිරේ. කවදාවත් කොච්චර වැස්සාවක් පිරෙන්නේ ඒ වගේම මහරජාණන් පිළිවෙතේ යෙදෙන භික්ෂු විසින් ධර්මයේ හැදෑරීම, අර්ථ විමසීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, දරා ගැනීම, විනිශ්චය කිරීම, ගැඹුරු ධර්ම විනෙහි සූත්‍ර විග්‍රහ පද නික්ෂේප සම්දිපද විභක්ති ආදී අංගයන් සහිතව ජිනවර බුද්ධ ශාසනය කොතරම් ඇසුවත් තෘප්තිමත් නොවිය යුත්තේය. මහරජාණෙනි සමුද්‍රයේ මේ පස්වෙනි අංගය ගත යුත්තේය. නිවන් දකින්න කැමති කෙනා අරහත් මාර්ගයේ දියුණුවෙන් කෙනා මේ ධර්මයේ ඉගෙන ගන්න එක නම් අත්හරින්නේ නැහැ. සාගරයට කොච්චර වතුර ආවත් වැස්සාවත් සාගරයේ එකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ වගේ අරහත්ත්වයට හිත දියුණු කරන කෙනා මාර්ගය පුරුදු කරන කෙනා බනහාලා නම් ඇති වෙන්නේ එහෙමයි ස්වාමී. තව තව අහනවා. ඒ බුද්ධ වචනයම ඒ බුද්ධ වචනයම අහනවා. එහෙමයි ස්වාමී. ඒකෙන් දෘෂ්ටිමත් වෙන්නේ දැන් අපිට හිතෙනවා අපි මේ බනහලා කවදාද මේක ඉවර කරන්නේ කියලා. ඉවර කිරිල්ලක් නෑ මේක. කොත්තිකුත් සත්පුරුෂ වචන අහනවා. එහෙමයි ස්වාමී. කොත්තිකුත් අහනවා. ඉතින් මේ අම්මලා නාට්‍ය බැල්ලෙත් ඉවරයක් නෑනේ. සින්දු ඇහිලි ඉවරයක් නැහැ. මේ උයන පියන එකේ තීවරයක් නැහැ. උයව උයව ඇති ආය නම් උයන්නේ නැහැ කියලා ඉන්නවද? ඉතින් එහෙව් එකේ මොකද්ද මේ ධර්මයන්ත දැන් ඇති බණ ඇහුවා. මෙතරම් බණ අහන රටේ මෙතරම් බණ කියන රටේ ඇයි මේ පව්? අනේ නිකම් මිත්‍යා දෘෂ්ටික කතා. අපි සින්දු කිකියා උඩ කිකියා කොල්ලෝ කෙල්ලෝ නටනවා. මිත්‍යා දෘෂ්ටික කතා. බණ ඇසෙන්න ඕන. බණ කියන්න ඕන. ඒ වගේ අවසානයක් නොවිය යුතුයි. එහෙමයි ස්වාමීනි. අවසානයක් නොවිය යුතුයි. ස්වාමීනි මේ දුර්ලභ බුද්ධ ශාසනය. දුර්ලභ බුද්ධ ශාසනය. ඇයි එක එක සත්පුරුෂ වචනනේ. බලමු බුදුරජාණන් වහන්සේ කොමක් වදාලාද කියලා. මහරජාණන් දේවාති දේවෝ භාග්‍යතුන් වහන්සේ විසින් සුතසෝම ජාතකයේ මේ වදාලා. තනදර කොතරම් දෙවි ගියද ගින්න තෘප්තිමත් නොවේ. කොච්චර තනකොළ දර දැම්මා ගින්දර සතු ඇති කියලා කියනවද? නදීන්ගෙන් කොතරම් ජලය ගලාවද සාගරයේ තෘප්තිමත් නොවේ. එසේම රාජශේෂ්ඨය නුවණැත්තු යහපත් වචනේ කොතරම් ඇසුවත් තෘප්තිමත් නොවේති. නුවණැති කෙනා කොච්චර යහපත් වචනේ ඇහුවත් තෘප්තිමත් නොවේ. එහෙමයි ස්වාමී. දැන් මට මතකයි මේක කියනකොට අර දැන් ලොකු ස්වාමීන් වහන්සේ ත්‍රිපිටකයේ 10 12 වතාවක් කියවල සමහර ත්‍රිපිටක ගාන්තර තියෙන උන්වහන්සේ විශාල වාරයේ ප්‍රමාණයක් කියවා. එහෙමයි. ඕක දවසක් ලොකු ස්වාමීන් වහන්සේ කියූපේ කහලා ඒක උන්වහන්සේ නම මේ ඒ චෝදනා කළා ඒ උන්වහන්සේට කිසිම අවබෝධයක් නැති නිසා ඔය කියව තව තව කියවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අවබෝධ වුණා නම් පොත් එකට පයින් ගන්නවා කියන එකනේ. එහෙමයි. ඒතර කොච්චර ධර්මයෙන් පරිබාහිර ධර්ම විකෘතියක්ද ඒ වචනේ තියෙන්නේ. එහෙයි. ඒවනේ ධර්ම විකෘතිය. මේ තියෙන්නේ සාගරය වතුර වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. ගින්දර තනදර වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. සත්පුරුෂයා ධර්මයේ අහලා අහලා කියවලා එකෙන් තෘප්තිමත් වෙන්නේ නැහැ. එච්චර කියවනවා. එච්චර අහනවා. ස්වාමීනි හැමදෙනාගේම හිතේ එහෙම අදහස් පහළ වෙනවා නම් අනේ භාග්‍යවතුන් වහන්සේ වදාලේ කවර දෙයද කියලා හොයලා විමසලා දැනගන්න ස්වාමී. භාග්‍යවතුන් වහන්සේ දුර්ලභ බුද්ධ ශාසනය පහළ වෙන්නේ නේ ස්වාමී. භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉතාමත් කලාතුරකින් ලැබෙන එකක්. මේ බුද්ධ ශාසනයේ මහත්ය මේ මොහොතේ අහිමි කරගත්තොත් ඉවරයි. අපිට අහිමි වීමනේ සංසාරේ තියෙන්නේ. බුදුරු හැම බුදු කෙනෙක්ගේම ශාසනය අපි හිටියනේ මහත්ය. ඇයි අපි මේ ඒ කාර්යය අතුරුදහන් වෙලාද? සසර වැවැත්ම තියෙනවනේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ උපමාවක්වත් එහි මේ උත්තම භාවය අපි වටහා ගන්න අපිට බැරි තරම් ඉන්නේ. ඒ කියන්නේ අපිට මේ එක බණපදයක්වත් තේරෙන්නේ නැතුව ඇතිනේ. ඉතින් එහෙම ආපු සංසාරයේ අහිමි වෙවි අහිමි වෙවි එහෙම යන්නේ. ඉතින් ඒ අහිමි වීම පුරුද්දට යනවා. ඉතින් බැරි වෙලාවත් මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමුණොත් ඉවරයි. කකුසඳ කොණාගමන කාශ්‍යප ගෞතම කියන මේ බුදුරජාණන් වහන්සේලාත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේත් මේ මහා භද්‍රකල්පේ පහළ වෙන බුදු පහළ වූ පහළ වෙන බුදුරජාණන් වහන්සේලා පස් නමනේ. එහෙමයි ස්වාමී. මහත්තයා මේ මහා භද්‍රකල්පේ කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි ওই බුදුරු ප්‍රශ්නවම පහළ වෙන්නේ. එහෙමයි ස්වාමී. ඒකට තව මේ වගේ කොටස් හතරක් මේ කල්පයේම ඉස්සරහට තියෙනවා. මේකත් අහිමි වෙලා මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි වුණොත් ඉවරයි. එතනින් එහාට දේවාති දේව වූ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් එහා බුදු කෙනෙක් ගැන දේශනා කොට නැත. එහෙමයි ස්වාමී. ඉතින් සමහර කල්ප තියෙනවා බුදවරු වැඩිපුර පහළ වුණොත් ඒ කල්පේ එතනින් එහාට අසංඛ්‍ය කල්ප ගණන් බුදවරු නැහැ. ඉතින් ඒ නිසා අපි කොහොමද දන්නේ මේවා? මේක අහිමි වෙන්න දෙන්න එපා බුද්ධ ශාසනයට සිත පහදව ගන්න. අපි මේ කියන්නේ උනත් පුජ්‍යලයන්ට ගරහන්න නෙවෙයි. ධර්මයේ මේකයි අධර්මයේ මේකයි. සිත පහදවා ගන්නමයි කියන්නේ. එක එක්කිනාට ගරහන්ත එක එක්කිනාව පහත් කරන්න, එක එක්කිනා හැල්ලු කරන්න, වාද විවාද තර්ක හදා ගන්න. එහෙමයි. පතලරෙන්න නෙවෙයි මේ කියන්නේ. එහෙමයි. සිත පහදවා ගන්න. ධර්මයට, පුජ්‍යලයන්ට නෙවෙයි. කියන මතවත් එහෙම නෙවෙයි. ධර්මයට හිත පහදවා ගන්න. සූලංග යන දිශාවට උණගහ හැරෙනවා නැමෙනවා වගේ ධර්මයේ දිශාවට නැමියන. ඒක තමයි අවවාද. ස්වාමිනේ සදහවතුන් ඊටාම සතුටින් දහම් කාරණා අනුමෝදන් වෙන අවස්ථාවේ අපේ වේලාව නිමා වුණා. අපට අවසර ලැබේවා ස්වාමීනි. පින්නතුනි යාලේ අවස්ථාවක ඊළඟ පරිච්ඡේදයේදී අපි පින්නස් ස්වාමීන් වහන්සේට පින් දීලා තවදුරටත් මේ දහම් කාරණා දැනගන්න සතුටුයි. අපි ඒ සඳහා බලාපොරොත්තු වෙමු. ඉතින් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය දන් ලද්දේ පින්වත් සිල්වියා ගාත්මෑණියන් ඇතුළු පුණ්‍ය නිදහන කලන මිතුරු එකමුතු වේ සදහැවතුන් විසින්. ඉතින් මේ පින්වතුන් උදෙසා පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්න අපි පින්වත් ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු අවසරයි ස්වාමීනි. ඔව් මහත්මයා අද දින මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාහම් පිළිසඳර සඳහා දායකත්වයේ දරන්නේ පින්වත් සිල්වියාගත් මෑණියන් ඇතුළු පුණ්‍ය නිධාන කලන මිතුරු එකමුතුව විසින් මේ පුණ්‍ය නිධාන කලන මිතුරු එකමුතුවේ පින්වතුන්ටත් සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නත් රට ජාතියට සිත ප්‍රාර්ථනා කරන්න. රට ජාතියට දැන් සිත පතන ක්‍රමය තමයි කිව්වේ. එහෙමයි ස්වාමී. රටට ජාතියට සිත පතන්න නම් රටට ජාතියට හැඟීමක් තියෙන නායකයෙක් නම් ඕන. මේ වෙලාවේ නිකන් අපේ තාත්තලත් අහවල් අම්මලත් අහවල් අහවලාට කතර ගෙවි එහෙම නෙවෙයි මේ වෙලාවේ නම් නුවණින්ම කල්පනා කරන්න කාටද ಜಾති වීර ගන්න පුළුවන් කාටද රට දීර ගන්න පුළුවන් ඊළඟට මිෂනාරීන්ට නැමෙන්නේ නැත්තේ කවුද එක එක්කෙනාගේ අතකොළු නොවෙන්නේ කවුද? සොයලා ਸਰව සම්පූර්ණ චරිතයක් හොයාගන්න බැරි වෙයි. ඉන්න අයගෙන් හොඳම කෙනා. එහෙමයි සාම. දැන් අතන අපිට දේශපාලනික වශයෙන් ලොකු දැනුමක් අපිට නැහැ. නමුත් ඉන්න අයගෙන් හොඳ කෙනා. ඉන්න අයගෙන් හොඳම කෙනා. දැන් දරුවන් නැති අම්මා තාත්තා කෙනෙකුට ලැබෙන දරුවා ඉතින් බාර ගන්නවනේ. නේද? එහෙසම්. ඉතින් කඩේකට බඩගිනේ කන්න ගියාට පස්සේ එයා සුදා භෝජනේ හොයන්නේ නැහනේ. තියෙන එකෙන් හොඳ එක කනවනේ. එහෙම නේද කරන්නේ? ඉතින් මේ සාමාන්‍ය දැනීමවත් ඇයි මේවට පාවිච්චි කරන්නේ නැත්තේ? ඒ නිසා ඇදකුද හොය හොයා හැම කෙනාගේ මස්සක් මුල්ලක් නාර ඇදකුද හොයා එහෙම නැතුව ඉන්න අයගෙන් හොඳ කෙනෙක් මේ සදහැවතුම මේ මේ රටට හොයාගන්න මොකද මේ රට බුදුරජාන් වහන්සේගේ ධර්මද්වීපේ ඒ ධර්මයේ પરම්පරාවෙන් ගෙනියන්නේ සිංහල ජාතිය. මේ ලංකාවේ මිනිස් වාසයේ තියෙන්නේ බුද්ධ ශාසනය තියෙනකම්. ඊට පස්සේ එක එක්කෙනා කොච්චර දැඟලුවත් මේක යක්ෂ වාසයක් බවට පත් වෙනවා. ඒක තමයි සත්‍යය. පිළිගත්තා හෝ නැතා හෝ. ඉතින් ඒ නිසා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්න මේ වෙලාවේ මිනිසුන්ට නුවණින් කල්පනා කරන්න වෙනවා. එහෙමයි. අදහස්, පරණ අදහස් අත්හැරලා මේ වර්තමානයේ තියෙන ගැටලුවට විසඳුමක් හොයාගන්න වෙනවා. මේකයි මිනිස්සු දන්නේ නැතුණාට සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් ලක් දෙරණක් බුද්ධ ශාසනයේ කතාවත් පස්සේ කතාවමු සිංහල ජාතිය මේ ලංකාවේ ලාංකිකයන්ගේ මේ තියෙන අභිමානය නැති කරලා මොකද්ද අමුතු ලෝකයක් හදන්න යනවා එහෙමයි ස්වාමීනි ඒක ඉක්මනට මේ අහිංසක මිනිස් ජීවිත විනාශ වෙන්න හදන්නේ ඒක ඉක්මනට වළක්වා ගන්න ඕනේ ඒක තමයි සෙත් පැතීම කියන්නේ ඉතින් සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වේවා. ලබ් දෙරණත් බුදු සසුනත් සිංහල ජාතියත් සුරකේවා. ඒ සුරකින රජෙක් නායකෙක් අපිට පහළ වේවා මේ ධර්මයේ සත්‍යානුභවයෙන් නේද? අපි කොච්චරනම් මේ කියනවද? කොච්චරනම් කියනවද? ඉතින් ඒ නිසා පින්වත්නි ඒ සියලු දෙවියන්ට දීපින් අනුමෝදන් වී අපගේ සත්‍යක්‍රියාව ඇසේවා දැනේවා පෙනේවා ඒ වගේම මේ පරලෝකයේ සියලුම යාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝ සැපේ වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජීවනයේ ලබත්වා සකල සංගරුවනට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට මේ පින් අනුමෝදන් වෙලා ධර්ම අවබෝධය වේවා. ඒ වගේ විශේෂයෙන් පින්වත් සිල්වියා ගාත්මේ මෑණියන් ඇතුළු පුණ්‍ය නිදානේ කල්න මිතුරු එකමුතුවට මේ පින් අනුමෝදන් වෙලා ඒ සමාජිකාවන්ට සියලුම දෙනාට ඒ මේ පින් අනුමෝදන් වේවා සුජීවත්ව සිටින ගුරු දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම රටට ජාතියට අපි කිව්ව ආකාරයෙන් සිත වේවා ඉතින් ඔබ සියලු දෙනා නිරන්තරයෙන් නුවණින් යුක්තව කටයුතු කරත්තා මේ බුද්ධ සසුන ගැන පැහැදීමෙන් කුසල් පුණ්‍ය බීජ සිතේ රඳවා ගනිත්වා සද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දාන සඳහා උදව් උපකාර කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා මව් දෙමව්පිය ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වෙලා අපි කාටත් සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතු උපකාර වේවා අවසරයි ස්වාමීනි පින්නතුනේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට කරුණාවෙන්ම මේ උතුම් දහම් කාරණා අද දවසේ ඒ උතුම් අරහත් මාර්ගයේ පිළිබඳ උතුම් ධර්ම කාරණා පහදා වදාලා අපි හැමදෙනාම අනුමෝදන් වූ පුණ්‍ය ධර්මය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට අපි අනුමෝදන් කරමු. ඒ වගේම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ මේ උතුම් ධර්මයේ ලෝකයට දායාද කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කමෙන් අපි රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේටත් එකසේම අනුමෝදන් වීමෙන් සියලු සෝපත් භාවයන් සැලසিলা පින්වත් ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා සාදු සාදු සාදු එහෙමනම් මේ සොඳුරු දහම් පරයය මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර ඊළඟ පරිච්ඡේදයක් රැගෙන ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ලක්විරුවන් වෙතලිය ඔස්සේ අන්තර්ජාලය ඔස්සේ අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙන්නම් එතෙක් ඔබ සෑම සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය Thank you.